මෙතන සිහිකරන්න වදලා බුද්ධ අවශාසනාව අපේ යෝගාසන සාස්ත්‍රාවේ දාසක තුන් විටක් මේ දේශනාවේ කියවනවා. උදේදාසාස බුද්ධ වන්දනාවසානයේදී මේ ගාථා කියවනවා. ඒ තුළ සම්මා බුදුරජාණන් වහන්සේ දාස කුණේතා බැගින් විසු සංඝයා වහන්සේටදී වදාළාය. ඒ ආනාදයට කියන සුගතෝ වාදය කියලා. මේ සුගතෝ වාදය සමග මේ ගාථා දෙක අපේ සංඝ පිළිස සෑම දවසකම සංජානනා කරන දාස කුණේතා. එතරම් අවශ්‍ය ගාථා දෙකක් මේ උපදේශාත්මක ගාථා දෙක. ඒක තේරුම මෙහෙමයි. බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා නම් ත්‍රිවිධ බුද්ධ ශාසනයේ ආරද පූජ්‍ය අභිභු මහ රහතන් වහන්සේ වේදාන කළ අභිභු මේ බ්‍රහ්ම පිළිසෙත ධර්ම දේශනාවක් කරන්නේ. අභිභු මහ රහතන් වහන්සේ කියන්නේ ධර්ම සේනාධිපතිව ප්‍රඥාවෙන් අගතන්පත් වූ අග්‍රස්ථාවකයන් වහන්සේ දැනේ. සර්වඥ දේශනාව Taman වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. ඇතම් බ්‍රහ්මයෝ හිතුවා සාත්‍රෝ වහන්සේ ඉදිරිපිට ශ්‍රාවකයෙක් මොකටද බණ කියන්නේ කියලා. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේලා අනිකලා අදිරු වඩා සමයේ උපදවන හැටියට ධර්ම දේශනා කරන්නේ. ඒ නාමයේ අභිඥාපාදක චතුර්ථ ඥානයේ සමයදී නානාවිද විස්මය ජනක ප්‍රාතිරාණේ පාමින් ශාස්ත්‍රයේ ලෝක ධාතුන් එක හඳින් ඇත වෙත අනුමාරහතන් වහන්සේ මේ ධාතාදික දේශනා කළා. ධම්මයේ මනෝ වුණා විස්මිත වුණා සාමකල් වාසේ නමක් එච්චර තේජෝ බල පරාක්‍රමණයට නම් සාතුරුන් වාසේ කොමනේ ආන්භා සම්පන්න දෝ කියලා බලවත් ප්‍රසාදයට පත් වුණා. ඒලාවේ සරුවඥන් වහන්සේද බ්‍රහ්මයන්ද දහම් දෙසන තැනකින් අනුකුමාරහතන් වහන්සේ තමගේ වැඩිය ධම් සභා මණ්ඩපයට මංගු. ඒ අවස්ථාවේදී රැසිතේ ලක්ෂ කෝටි සංඛ්‍යාත මහා සංඝයා අමතා ඇසුවා මම මේ අවස්ථාවේ කැමනද එහෙමයි ස්වාමීන් වහන්සේ පිළිවෙලක් අපිට වුණා. එහෙනම් කියන්නේ ඒ සියලුම සංකල්පයක කලින් මේ ගාථා දෙක සත්‍යයනා කරනවා. සරුණස්නානාවේ තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු මගේ ශ්‍රාවකේ අප්‍රමාදව ධර්ම ශ්‍රවණය කළේ. එනවිට සිහිනුවණින් සාවධානව ධර්ම ශ්‍රවණය කළේනවා කියලා ඒ දෙක මාතෘකාව කරගෙන ධර්ම දේශනාවක් ඇදුවා. විශාල සංඝ ප්‍රේදා මඟපල නිවන් ආબોධ කළා. මේ වේදනේ කාටත් සාධාරණයි. එදා සිතේ සරුවඥන් වහන්සේගේ කාලයේ දේශනා වුණා පමණක් නෙවෙයි. ඒක ගැන බුදුසසුනේදී දේශනා කරන්නේ ඇති. මට බුදුසසුනේදී දේශනා කරන්නේ ඇති. මෙන්න මේක නිසා බෞද්ධයන් ලැබෙන අපි නිතර නිතර ආවර්ජනා කළ යුතු මෙහි කළ යුතු ගාථා දෙකක් මේ අරණවතී සූත්‍රයේ ගාථා දෙක. ඒ කියන්නේ දානයක් දෙතත්, සීලයක් රැකෙතත්, භාවනාවක් කරතත්, කවර විදිහේ සාමනික ප්‍රතිපත්තියේ යෙදෙනත් ආරම්භදාත වීර්යය, නික්කමදාත වීර්යය, පරාක්‍රමදාත වීර්යය කියන ත්‍රිවිධ වීර්යයෙන් යෙදෙන්නට ඕනේ. ඒකම පටන් ගැනීම ආරම්භදාත වීර්යයෙන් කෙරේ. ඒකම දිගට කරගෙන යන්නේ නික්කමදාත වීර්යය. ඒකමද මේ වාදකයන් මැඩ පවත්වාගෙන අප්‍රතිහත් අපේ මහා බෝසතාණන් ස්වාමී ඇවිල්ලා කුසේ ඉන්න දැනලා ඉතින් පාගමනින් ආවා නේද ඒ මුදානේ මේ වත්වල් දී පුත්‍රයා කල්පනා කළා දාන වරක් ගන්නෝනේ දාන වැරද්දෝ මුල්වාසියා දෙවිලා අපා එතකොට මහජනයා ධම්මිකම් පිළිගෙන කියලා මදාරි වාල්දේගේ අද පරිනිර්වාණය කරන්න ඕනේ කියලා විශාල කීයතුරු වරක් ලැබුවා පතේ බුදුරජාණන් වහන්සේ පුළුවන් නෑ. බලන්න බැරි තරම් මහා තේජසක් සත්‍යයක්. දානේ ගන්නාපෝ දාර්ශනයයෝ ගිහියෙන් සම්පාරයෙන් සෑදරන්න ගන්න. නමුත් උදාරාධාරේ මහා බෝධිසත්වයන් වහන්සේ එකාතිකින් තේර භායාස දාන පාත්‍රයකොත් එකාතිකින් සංගත් අරගෙන ආවාමේ ඉරියව්ව ළඟ. කල්පනා කරන මෙතන ඉදේ ඉරියව්ව නම් බෑන්නේ නැහැ. ධම්මිකා විශේෂයකට වසවර්තකේ පුත්‍රයා. අසවත් සමුන්නාන්තේ කවුද? මම වසවර්තකේ පුත්‍රයා. මේ ගිනිඅඟරවලදී සමුන්නාන්තේද මොනවායි? ආ ආඥා පිළිදෙද දානේ වලක්වා. ඒ අවස්ථාවේ මහත් දාන අනිස්ථානයේ අභියෝගයක් කළා වසවර්තකේ පුත්‍රය උදලන්නේ එක්කෙනෙක් නෙමෙයි. සියම් දානක් ආවත් මගේ දානේ වලක්වන්න බැරිව බැරි බලන්න. ඒ විදිහට අභියෝගයක් කරලා තමන් වහන්සේ සත්‍යත්‍යාවක් කළා. මම කුඩා කලකට සම්පමින් දසාක්ෂරෙන් වැළකුණා සත්‍යයි. ඒකපාතේ කොහොමද ශ්‍රේණාන්තා සත්‍යයි. මාගේ උපස්ථාන කරන කලකට සත්‍යයි. එවැගේම සාසම්පන්න ඔබතා ලෝකුරා බුදුබාපතාම සාමින්තම් කළ බව සත්‍යයි. ලොව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩ සිටියා සත්‍යයි. ඒ බුදු පසේ බුදු මහරහතන් වේලාවේ මෙසේ දාන අධිපාලනය කිරීමෙන්ම ඉදානේ අයිදානේ සම්දෙන්දක් අතින් ගහ ස්වාමීනි ලෝක පිළිකටක් උත්තරයන් වහන්සේ මා මේ ගිනිඅඟුරුවන මැද්දට පැනගෙන එනවා මගේ පා උඩු කුරුවේ ඉත යටි කුරුවේ මා ගිනිඅඟුරුවන මැද්දේ දැනෙන්න පුළුවන් ඒ අතරේ උත්තරයන් වහන්සේ මගේ යටින් තියෙන දානේ පිළිගන්න තේකවා කියලා ආරාධනා කළායි සම්මෝහනේ රබ්බේ ධම්මචාරින් කියන උතුම් බුදුබණ පදේ සනාත වෙන තැනක් සමාන කරන ධර්මයේ සමාත පිළිතරේ නැති මතුවනාගතයේදී උපන් මොහොතේදී පව බුදුීමෙන් සතුව තබන පියවරක් ගානේ පව නිලොම්බල් පිටෙන්ද තරම් සුදුසු මහා භාග්‍ය පුණ්‍ය භාග්‍ය ඇති මේ මහෝත්තමයන් වහන්සේට මතුවනාගතයේ නෙළුම් මා සිටෙන පිටනේ සිල්පතෝ පිළිගන්නාලාට සාධකයක් වශයෙන් මේ මහා ගිනි අඟුරුවන වැද්දේ ලතරෝදයක් තරම් විශාල නෙළුම් මලක් පහළ වුණානේ. නෙළුම් මල උඩ වැඩෙන්නගෙන. අස්තනක් ප්‍රීතියෙන් දින දින එයාගෙන් දානේ පූජා කළා. මාර්ගී පුත්‍රයා ලැජ්ජාවල ආකාරයේ මාර්ගී පුත්‍රයාට බැරුණා මේ නෙළුම් මල මතුවීම වළක්වන්නේ ධර්ම ඡේදයට පුණ්‍ය ඡේදයට මෙහෙමයි. රසේ බුදුරජාණන් වහන්සේ ධාතා දෙකකින් අනුමෙල දේශනා කරලා දින මහත්තරවන පිට බලා සිටින්නේ අහකට පෙරණගේ වැඩම කරනවා වදාලා. දසසිතේ දෙනෝ දහසක් දෙනා මහත්තමින් උල්වරාම දෙවියන් සාදුකාර දුන්නා. ආභෝධිසත්යන් වහන්සේ දෙලුම් මලවුඩ හිටගෙන දෙවියන්ට ලෝකයාට පින් අනුමෝදන් කළා. සත්පුරුෂයේ ගම් පින්කම් කරන්න කියලා වෙත්වා දිවිලොත් කාමා ගිනිඅඟුරුවා රජුට පැන්න මා අෂ්ට ධර්මයේ මට ජීිත වුණා මේ වාගේ හැමදෙනාම ධර්මයේ ඇසෙත්වා ජීවිත පරිත්‍යාගයෙන් මා මේ සිද්ධ කළ උතුම් කුසලයේ සෑම දෙනා අනුමෝදන් වෙත්වා මේ කුසලාන භාවයේ ගිනිඅඟුරුවා දැක්කෙන් නෙළුම් මලක් කුලේ දෙන දානය පූජා කළා වගේ එකොළොස් මහා ගින්නේ දින්දන ලෝක ධාතේ ලෝතුරා බුදේරා ඉරිණාලවට අනාමහ නිවාසය කරසා දෙන්න බුදුබව ලැබේවා. ඔබ සෑම දිනකත් සතු භෝජයෙන් නිවාසයක් වේවා කියලා සතුටින් බොදුනා. මේ වාගේක જાතියක් නෙමෙයි. සාපලව සංසාරන අවස්ථාවක්. ඉතින් ඉවල යයි වස්තරල දෙයන්ලවා සාදුකාර දෙමලා. එවගේ මේරු මන්දිරාදී පර්වත දෙවුල්වල දානාදී පාරමී පුරන්න සමර්ථ වුණේ. මෙන්න මේ ආරම්භ ධාතු දීගේ එක්කම දාසදී පරාක්‍රම ධාතුවේ යුතුව දානාවේ බෝධි සම්භාර කෙරුණු සුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ සම්බුද්ධ ශාසනයේ අවතීර්ණ වෙනයි ඊටදී තම ගෞරවයෙන් මේවාව ජම්පින්ග් කරන්නේ. සාදාගේ සලකා ගන්නට ඕනේ. අදාපි මේ දන් දෙන්නේ මේ සිල් සමාදන් වෙන්නේ මේ කරදි වෙන්නේ මේ උපසම්පදා වන්නේ මේ සංගරණය දුක්ඛාන කරන්නේ සංසාර පවත්වන්නේ හැම ආගමිකම සිද්ධ පින්කමක් කරන්නේ අබුද්ධ සාසනයේ නෙමෙයි නෙමෙයි සර්වඥ සම්මා සම්බුද්ධ සාසනයයි අරියත් සම්්‍යක් සම්බුද්ධ විද්‍යාතරණ සම්පන්න සුගත ලෝක වේද අනුත්තර පුරුෂ ධර්ම සාරකේ දෙවි මිනිසුන්ගේ සාස්ත්‍ර බුද්ධ භාග්‍යවත් කියන නවරාදී බුදුගුණ ඇතේ සර්වඥ සම්මා සම්බුද්ධ සාසනයයි එනිසා ඒ මේ සම්බුද්ධ ශාසනයෙන් වෙන සෑම කුසලයක්ම සාත්බව පසේ බුදුබව ලෝතුරා බුදුබව දක්වාම අපට උපනිශ්‍රේ වෙනවා. ඥානේන දසබල ඥානයෙන් සමන්නාගත වූ සරුවක්ම ශාසනයෙන් කය මේ කුසල් කරයි. සතුරු වෛසාරත්‍ය ඥාන ඇති සරුවක්ම ශාසනයෙන් කය මේ කුසල් සිද්ධ කරයි. සතර පරිසම්මිදා ඥාන ඇති බුද්ධ ශාසනයෙන් කය මේ කුසල් සිද්ධ කරගන්නේ. ඒකට බුද්ධ ඥාන ඇති සර්වඥ සාධනයකයි මේ උතුම් පාරමී පුරාගෙන යන්නේ. සෝලක මහා ඥාන ඇති සර්වඥ සාධනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. අෂ්ටාන සාමේනික බුද්ධ ගුණ ඇති සර්වඥ සාධනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. ප්‍රත්‍යක්ෂ ඥාන ඇති සරුවඥ සාධනේ ගායේ මේ පාරමී පුරාගෙන යන. සත්‍යත්‍ය ඥාන ඇති සරුවඥ සාධනේ ගායේ මේ පාරමී පුරාගෙන යන. සත්‍යදාන ඥාන ඇති සරුවඥ සාධනේ ගායේ මේ පාරමී පුරාගෙන යන. දෙකස් මහා පුරුෂ ලක්ෂණාසු අනුයංජන ලක්ෂණ යාම ප්‍රභා හේතුමාලා ලංකාර අසීත්‍ය අක්ඛ ප්‍රභා ඕම රෝම ධාතු ප්‍රභා සංසා ධාතු ප්‍රභා සමනංගල බුදුරජාණන්ලා කැටිසේ දේ සම්පත්‍ය කැටේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය කයි මේ අපි පාරණය පුරාගෙන යන්නේ. එවැනිම සීල ස්කන්ධයෙන් සමාධි ස්කන්ධයෙන් ප්‍රඥා ස්කන්ධයෙන් විමුක්ති ස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් අග්‍ර ප්‍රාප්ත වූ සරුවක් ශාසනය කයි මේ උතුම් පාරණය පුරාගෙන යන්නේ. එවැනිම සාරිපුත්‍ර මහා භාග්‍යල්යාණය අග්‍රස්ථාක දෙන බන්දේකේ බුදුසසුනේ කායේ මේ පාරමී පුරාගෙන යයි. එම උත්තර ගන්නා රහත් මෙහින් මහත්ලා දැනති අග්‍රස්ථාවිකාවන් රජේකේ බුදුසසුනේ කායේ මේ පාරමී පුරාගෙන යයි. සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සතර ඉරිදීපාද පංච ඉන්ද්‍රිය පංච බලසත්ත්ව කුඥාංග ආයතයත මාර්ග ජීල සත්‍ය බෝධි පාත්‍ර ධර්ම මණ්ඩලයක් ඇති සම්බුද්ධ සාධනයේ මේ පාරමී පුරාගෙන යයි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිච්ඡ සමුප්පාද සූවිසි ප්‍රඥාදී මේ ගාම්භීර ධර්ම දේශනාවේ බුද්ධ ශාසනයකයි මේ පාරමී පුරාගෙන යන්නේ. එවාගේම සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටක කාන්තාරගත සුවාසෝදාස ධර්මස්කන්ධය ඇති බුද්ධ ශාසනයකයි අපි මේ පාරමී පුරාගෙන යන්නේ. මේ ආදී වශයෙන් අනේක ආකාරයෙන් සිතන සිතන වාරයක් වාසාව අර ආරම්භ දාත වීර්යයෙන් උසල් පටන් ගැනීමත් ඒකම දාත වීර්යයෙන් දිගට පවත්වාගෙන යාමත් පරාක්‍රම දාත වීර්යයෙන් ඒ උත්තරීතර අභිමතාර්ථයෙන් මුදුන් පමවා ගන්න දුරු මේ උතුම් කුසල් දිනු පවුල කර ගැනීමට සාක්ෂේ බලේ කාන්තේ අතුවර්ධනය වෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් ශාල සම්පත්තලි පිටුපුත්‍රේ සමා විගම සෝනාට සම සම්පත් බාර දීලා බුදු සාසනයටයි දුණා. ශිෂ්‍ය කියන ගණය වනාන්තරගත වෙලා භාවනා වඩන්නේ කියලා. සෑහෙන කාලයක් ගත වුණා. එමනම් උන්වහන්සේ එන්නේ ඉස්සර හොඳ වැඩක් කරන්න ඕනේ කියලා බොරු පන්සියක කල්ලක් කියලා අර අහිංසක චිත්ත ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න විධාන කළා. බොරු පන්සියේ ගියා මේ උත්තරයන් වහන්සේ ප්‍රයාග ඒල වට කරගත්තා. ඒ වනාන්තරේ එකලාව භාවනා කරන ස්වාමීන් වහන්සේ වට කරගත්තා නේද මොකද පාස කරුනේ. ඔබ ආශිර්වාදයන් ආවේ. ඉන්න තුනේ අද එක රැයක් මට අවසර දෙන්න. අද එක රැයක් අවසර දෙන්න මා නොබරක්. ඔබට තව රහත් යනන්නේ. ඉතින් වරුන් විවා කමුන්දාට පැනලා ගියොත් තාම යන්න දෙන්න තාම යන්න නැති බාට මං අත දෙන්නම්. වාඩි වුණා සම්මන් කරේ දෙම වාගේලා ලොකු උස්සන්න බැරි පුළුවන් තරම් ලොකු ගලක් අරගෙන කලවා දෙකට දාගෙන කලවයට කඩාගන්න. ඒව දැම්මම කණ යන්නේ නැති බව උනල පිළිගන්න පුළුවන් නේද? ඒ අත්පැත්තකට දාගෙන ගොඩක් ගහගෙන ඉතිය. මේ උදාන අධිෂ්ඨානයේ සිත් ස්වාමීන් වහන්සේ කකෝ දෙක කඩාගෙන යදුව භාවනා. අනියංකාර වෙනකොට උන්වහන්සේ කවෝ කෙනෙක් රස මහා රහස්කාරයට පස්සේ ආචාර්යයන් නේද? මේ කාල ධර්මයක්ද බුදු සසුනේ මහිමයයි තනං සදේයෝ කන අංගතේතු අංගංචකේ ජීවිතං රක්ඛමානෝ අංගං තනං නිච්චේවිතං චාපි සම්බං සදේන රෝධං මනස්තරන්තෝ ඇතැම් දෙනෙක් ඕනි ගණන් ධනෙ දෙනවා ශරීර අවයව දැකගන්න සමාන ශරීර අවයවත් අරිනවා ජීවිතය රැකගන්න. ධර්මයේ කරන්න බුද්ධ සාධනයේ ධනය ශරීර අවයවය ජීවිතය සියල්ල මාතක දාලා ධර්මයේ වෙනුවෙන් ප්‍රතිපත්තිය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පූජා කරනවා. එන්න මේ විදිහට අපේ බුදු සසුනේ ආරම්භ ධාතු පරාක්‍රම ධාතු වියෙන් නිකම ධාතු පරාක්‍රම ධාතු වියෙන් ප්‍රතිපාදලාගෙන ජීවිතය එක්තරා සිල්වත් උතුම් ස්වාමීන් වහන්සේ නම ඒ තිස්සදී දුර්භික්ෂ කාලයේ උන්වහන්සේ දානේ නැතුව දින අටක් පාගමනින් වැඩිය. දුර්භික්ෂ කාලයක්. ඉතින් මේ දින අටේම निराකාරව ඔය ආදි මිනිස්යන් වාසය කරන තැන ප්‍රයාගෙන යනකොට ගමන් ආපිත ආසන්නල අලගාම්මුල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා වැටුණා. එතනින් ගියා එක්තරා සදාවත් උපාසක මහත්මයෙක් ජක්කාණ ස්වාමීන් වහන්සේ වැටිලා ඉන්නේ. අවධානම තියෙනවා වැස් ඉදිලා නැති දෙවි. නමුත් නොතිලක ගම ආපික ආසන්නවේ අමදාම්මුල ස්වාමීන් වහන්සේ ක්ලාන්ත වෙලා වැටුණා. එතකොට කියන එක්තරා සදාවත් උපාසක මහත්මේ ජක්කාණ ස්වාමීන් වහන්සේ වැටිලා ඉන්නේ. අවධානම තියෙනවා වැස් ඉදිලා නැති දෙවි. නමුත් නොතිලක ගන්නේ අකපදරෙන් අත දික් කරලා ගත්තේ නැහැ දෙවියන් මේ ස්වාමීන් වහන්සේ උපාදලේ තියෙන ආහාර නැති අහේනේ. ඒ උපාදලතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට කෙවුවා. ඕලා ස්වාමීන් වහන්සේ සිහිය උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාටගත්තා. තමන් ඉන්න තැනට එකාසු කරගෙන ගිහලා සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අගතන් දින අතකින් පස්සතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අගතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට කෙවුවා. කොහොමද ස්වාමීන් වහන්සේ සිහිය උපන්නා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාටගත්තා තමන් ඉන්න තැනකට එක්කාසු කරගෙන ගිහලා සාත්තු කරා මේ ස්වාමීන් වහන්සේ දැන් අපතන් ඉල අපකින් පස්සේ වැළඳු ආහාරයක් දැරින් ඒනෝ නෙගදීචක කල්පනා කළා මා මේ කරදයාගෙන යන්නේ මගේ තාත්තා නෙවෙයි මාම නෙවෙයි අයියා නෙවෙයි මල්ලි නෙවෙයි ඥාති කෙනෙක් නෙවෙයි දත්තතුන් කෙනෙක් නෙවෙයි මේ පින්නතා මා කරදරගෙන දෙන්නේ මගේ సంతානයේ සීලයක් ගුණයක් ඇති කියන විශ්වාසය මගේ సంతානයේ නෑන්නම්ගේ කරදකින් යන සීලයක් තියනවාද උපසම්පදා මාර්ගයේ දක්වාම ආවර්ජනා කළා සීල සම්පත්තිය පතනත්වා පොහොදාට උදාවන්නේ චන්ද්‍ර මණ්ඩලයේ තියෙන සත ලාංඡනයක් කියලා කළා මේ උතුම් ස්වාමීන් වහන්සේගේ සීලය එවැනි සැලක් වන්නේ දුෂ්කර දුර්භාෂිත කරම්ම එවත දැනගෙන පච්චලා නේතුව සවිසුද්ධ වූ සීලස්සන්ලයක් ඇති බව මැනීමෙන් කෙරී ගියා. සීලේ නිමිත්තෙන් සිතේ මහත් සිතා ප්‍රීතිය පාලුණා ප්‍රීතියම ආවදිනාතුමින් ත්‍රිලක්ෂණ විදර්ශනාවට ඇරුණා උපාසකතුමාගේ කරපිරදීම මහා රහත් භාවයටපත් වුණා ආචාර්ය නීත දිනකට නිරාහාර විදලා මේ තරම් අවස්ථාවකදී අරියත්තේන පස්සෙන තරම් හේතුනේ කුමක්ද බුද්ධ ශාසනය කියන්නේ මහණෙනි. මෙන්න මේක නිසා එවැනි බුද්ධ ශාසනයකයි අපි මේ දාන සීල භාවනා පින්කම් කරගෙන යන්නේ. එක්තරා උතුම් ස්වාමීන් වහන්සේලා කැලෑවකදී හොරුන්දා වුණා. ඒ හොරු කල්පනා කළා ස්වාමීන් වහන්සේ මරන්න ඕනේ. කමාරුගේ එපා මරන්න එපා. අයිසකයි. එනම් ගහේ කියලා දානමු කියලා ඉඳගෙන ගහේ කියලා දැන්නලා. දැන්දා මුන්දාතේ කඩාගෙන යන තරම් පුළුවන්. නමුත් මේ උන්වහන්සේ කල්පනා කළා මේ කිඳිවැල් අමු කිඳිවැල් ගැටුව ආපත්‍යක් වෙනවා. කමක් නැහැ. මගේ ජීවිතයේ පිට මම පරිත්‍යාග කරනවා. අනන්ත ධාතුවල ධාතුවට බැඳීගෙන නැරිටවාට අනන්තයි. අද මම සීලස් සම්ලයක් උඩයි මේ ඉන්නේ. ඉතින් හොරි යන්න ගියා. දැන් දෙන්නක් ඇතුළේ මේ ලැබ් පින්න වෙලාවෙවත් හදාගෙන යන්නේ ස්වාමීන් වහන්සේ සීලය ආවර්ජන කරලා ජීන්නේ දැරි දැරීම සීලු කෙරෙස් දවා මහා රහත් භාවයටපත් වුණා. මුතුමයි නේද? මෙන්න මේ වාගේ බුදු සසුනේ ගායේ අද අපි මේ උතුම් පාරමී පුරාගෙන යන්නේ. ශ්‍රී ලංකාවේ හිටිය කරවිල වාසී චිත්ත ගුප්ත කියලා උතුම් ස්වාමීන් වහන්සේ නම අවුරුදු 60ක් වෙන උපසම්පදාවේ කවදාකවත් බමේකට වඩා කාවන්තිත රජ කාලේ කච්චිරවන්ත ආරාන්තේ රහිතලා අනේ ස්වාමීන් වහන්සේ වඳින්න ඕනේ දඩ ගන්න ඕනේ. එතරම්ම සාමරයි. මොකද උන්වහන්සේ වැඩෙන්නේ කුටියේ තියෙනවා සක්කුදුවරයන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමයේ දැක්වෙන විචිත්‍ර චිත්‍ර කර්මයකවත් දැකලා නෑ. ගල්ලේ උඩ බාගලා නෑ. ගල්ලේ ඉතර නාගාක්කේ නාගයේ මල් තිබුණා පෙති දෙමත වැටෙනකොට දැනගන්නවා ගහේ මල් තිබිලා කියලා. සාවඩ බලන්නේ. ඒතරම් සම්මද තේරේම සතෝ සම්පජාන කායේව සාවනාය උත්තමී. කාලාන්ත රාජ්‍යෝ තුන් වාරයක් ආරාධනා එවුව තිස්ස මහරාමයට වගේ. උදාස රජේ නෑ. පස්සේ මාහම්පුර වාසයේ කිරිගුණ දරුවන් කිරිදෙන්නේ නෑ වහන්ස වන්නකම් කියලා කිරිදෙන්න සාකච්ඡා කරනවා. දරුවන් ගැන අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ ලැජ්ජාසෙක බාරදාන. දවස් හතයි ඒ රාජ්‍යෝ තැවිල වදිනවා දේවින් වහන්සේත් වදිනවා. සුඛී හොතු මහරජාගේ වැඩ ගියන් පස්සේ විසුණු මහත්ලාන මොකද ස්වාමීන් වහන්සේ දේවින් වහන්සේ වෙනකම් මහරජාගේ ඇයි මම මේ සත්‍ය රෝධ දෙවිද කියලා මම දන්නේ මම දන්නවා වහින බව විතරයි. බලන්න. ඔය දෙයට සංවරතියි. ඊළාතේ සත්‍ය රෝධයේ බලවත් ප්‍රසාදයේ ගినాගෙන දවස් 7කින් ආපහු වැඩියා. ඊට වැඩි ඒ කර්මවල නේද? එදා කල්පනා කළා දින අතක් ජන සම්භාවන මැදේම අවිවේක ගත කළ අදවත් භාවනා කරන්න ඕනේ හොඳද කියලා. සාත්‍රේ නදියම් කාමේ සම්මන් මළුවට ගොඩ දැක්කා එලි මහා සම්මන් මළුව. එදා රාත්‍රියේ උන්වහන්සේ කෙරේ සිටේ පහන් කෙතරි දේවතාවෝ ඇඟිලි ආලෝකයේ දැල්ුවා මේ සම්මන් මඩු. මේ දීර්ඝ කාලයක් 60 අවුරුද්දක් ධන භාවනා වැඩමේ සිටියේ මේ උතුම් ස්වාමීන් වහන්සේ එදා රාත්‍රියේ මැදියම් කාලයේදී වන දේවතාවෝ සාදුකාර දෙන්නේ මහා රහත් භාවයට පත් වුණා. දේවාපි මුදතාත් එකයි අපි පාරක් කරා. එනිසා අපි සතුටු වන්නට ඕනේ. කල්ප කෝටි ගණනාවකේ නොදැදෙන. ඒ උතුම් බුද්ධ ශාසනයක් අපට ලැබුණා. ඒ ශාසනයේ සද්ධාව, සීලය, ත්‍රිත්වය යාමේ ප්‍රඥා ඇති කරගෙන දාන සීල භාවනාදී පාරමී කුසල් පුරා ගන්න අපි සෑම දිනකට වාසනාව ලැබලා තියෙනවා. අපට මේ ලැබිය ඇති සාමන දායාදේ සාමන ගුණය මේ ලෝක වාසී සෑම සත්‍යයට ලැබේවා කියලා අපි ආශිර්වාද කරන්නේ. එවාගෙම එදා කාන්තිනායකයන් වහන්සේ සරත්නෝර ජේතවන මහා විහාරයේදී දෙසූ මේ දේශනාවෙන් ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාව මගපර නිවන් සුව සාක්ෂාත් කරගත්තේ. කාන්තිනායකයන් වහන්සේ විශ් අසංකේය කල්පලක්ෂය තුළ මේ ත්‍රිවිධවා වීර්ය වඩමින් බෝධි සම්භාර පුරාගෙන එින් අවුරුදු 2586කට ඉස්සර 86කට දින 20කට ඉස්සර වෙලා උදාසේ මාර පරාජයකට ලෝතුරා බුදුනා උදාසේ බුදුබාට පස්සලා මාස දෙකක් ජීතනේ දකලාසාර්ථක වලට ඇතනසේ ධම්සත්තර තුන් දේශනාවෙන් ආරම්භ කළ දේශනය හතරෙස්වත් අවුරුද්දක් වලට දහම් අමාරැති වර්ධෝමිය කරැත්තුවා එබැවින් සූර්ය සාතන්තයේ කටකොටේ පලස්සක්යක් දෙන මගපල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ කෙටි කාලයකින් පිරිනවන් පාන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කාලයක් දෙවියන්ට ඇතුළෝ යාට හිතසු පිණිස ස්වාතු දාස ධර්මස්කන්ධයේ දේශනා කොට අදිස්ථාන කළා අවුරුදු 5000ක් දැනතුළු මාර්ගඵල නිවන් සෝ ලබන්ට නෛර්යානිකත්වයෙන් පවතිවා කියලා. අද නිමාන සරුවඥන් වහන්සේ වශයෙන් අපට තියෙන ස්වාතු දාස ධර්මස්කන්ධය ඒ සාන්ති නායකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක සද මිනිපා 742කට ඉස්සර වෙලා අනුපාදිතේස පරිනිර්වාණය නිවන් පොර වැදියා. සියලු සංස්කාර අනිත්‍යයි නේද? සාතන් වහන්සේලාද පිළිගුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙතු ජනතාව දෝතියේ කර්මාරෝපව පරලෝකිය. වැඩේ විහාරස්ථාන ඩාඩිලා නියන් කොකුණ මාලිගා සියල්ල නැස්තාවසේ දුන්නා. අපේ භාමයේ පරිවර්තන නිසා ගවත් ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලම දාන ආදී සෑම වස්තුවක්ම සෑමෙන් දීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් වචන බුලෙන් දෙයෙන් හේතෙන් පරිහරණය කරන අපේ ආස්භාවය. ඒකයි ඒකනේ සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් වාසාම ඇතිවනතෝ යන දෙමින් අනිත්‍යයි. ඇතේ නැති වෙන දෙකෙන් එකට දෙලෙම දෙමින් දුකයි. තම තමන් කැමති දේ නොකවත් ආදරෙන් අසාර නිචාර දෙයෙන් අනාත්මයි. ඒ ලක්ෂණේ ප්‍රත්‍යක්ෂයේ සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි. දුකට හේතු වන ප්‍රතිලාභ සමුදයාරි සත්‍යයි. දුක සමපයක් නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට මේ යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදු කටේකුදු මහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙලෙන් තරණය කළ එල ඉනිකතු නිවාසාන්ත නිවනේ තනසේ වදාළ සියලු බුදු පතේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කලින් වචනින් සැලකල්ලේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපට මේ සිදු කරන කුසලානිසංස බලයෙන්ද මුළු ජීවිතේ පුරාද පෙර ජාති ජාතින් කෙරැස් කරගත් සීල් කුසලානිසංස බලයෙන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා මේවා ගන්න ගත 40 අතකට පෙර ආරම්භ කළ ලද අද ලංකාවේ නානා දිහා භාගයන්ගේ සාකා දෙලසුන් දීක ඇති සීකාර්යා යෝගාත්ම සාත්තා නැති ඒ අතිඋතුම් සසම වැඩ පිළිවෙලට ජීවයේ ධෛර්ය දීම පිණිසයි මේ සා විකාල පිළිසක් අධිකාශ වෙන්නේ ඒ නිර්මාතෘවර අතිපූජනීය රාජකීය පඬිත කඩරජ්ජේතේ දිනවන්තාබේගාන මහණියන් වහන්සේ අද වැඩ ඉන්නා ඒ මහණියන් වහන්සේට අපනේ කරන උදාර සාසන මෙහෙවරන පාරමී බාධකත් වේ. නිරෝගී සතබල ඇතුව මිනිසත් සතවක්ෂ කාලයක් දීර්ඝාසී සම්පත් පිළිමින් පාරමී පුරාගෙන මතුවනාවිච්ච ලෝකුරා බුදු වාහන දේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ කාලයේදී උදාර අභි මේ සතුන් වැඩ පිළිවෙල දෙයක් කළ අපවත් ඒ අදාළ පූජනීය රාජකීය පඬිත මාතරිසිරි ඥානාරාම අභිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ ප්‍රදාන අපවත් ඒ අදාළ නිමලෝක ස්වාමීන් වහන්සේ ගමියේ ලොකු ස්වාමීන් වහන්සේ සදාන සභාපති ජේ පූජනීය පඬිත ගැටපාණේස්ත්‍රි නිරුලාංශ ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති සියලුම සංඝ පිටුන් වහන්සේලාට මේ කුසලකාරමේ ධර්ම දායකත්වදී මතුවනාගතේ ලෝතුරා බුදු බව අත් වේවා කියලා අපි ගෞරවයෙන් පිළිගන්නවා එවැගේම අද මේසා විශාල පින්කමට සහභාගී වූ පින්වත් සෑම දෙනාගේම අභාවප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවරු බන්දු මිත්‍රාදී සියලු ඥාති පිරිසට එම ගුණාර්ථන යෝගාසන ආදී කතර කුමානම් ප්‍රදානයේ ජීවනෝ සලසා තබා අන්තිම වර සභාවයට පත් වූ සුමන කරුණාරත්න මහත්මයාගේ සත්පුරුෂ මඬුල්ලේද මේ කුසල සම්භාරයත් ඒවා ඒ සෑම දෙනාටද සුගත සංඛාත සම්පත් දෙරවර සාන්ත අමාන අනිවන් සුවක් වේවා කියලා අපි කරුණාවෙන් පිටවෙමු. දින අටකට පෙර අපවත් දේවදාන නෛස්ථානය අරු 10 10ක් තරම් කාර්යයක් වැඩි සිටියේ ඉතින් තේන්න අවුරුදු 48ක් මාදම් පුරෝසාවත් සුතේතර දිග්නාකාමී සංඝ පිටුන් වාසේ නරක වෙලේ පූජ්‍ය අත්නගානේ සම්බෝධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය රාභයක් සත්‍යේ උන්වහන්සේගේ බෝධි සම්භාරණයෙන් සත්‍යේ සතු භෝධියෙන් අමාම අනුවත්වත් වේවා අපලක් ගෞරවයෙන් ඉපත් කරමු. ඉදුමාරාතන් වහන්සේගේ කාලේ පටන් මෙතෙක් බුදු සසුනට උරදී ලයිදී බුදු සසුනාතේ ලංකාව සිංහල ජනතාවක් බෞද්ධ ජනතාවක් ආරක්ෂා කොට සබා ආරක්ෂා වූ සාජරාජ මහා මාත්‍යාගේ සහිත ජන ප්‍රදානයේ නැත් භාගයේදී බුදු සසුන වෙනුවෙන් ලක්දිව වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් දීපිටු ශ්‍රී දාමදාමේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිරු රණවිරුවන්ට එවාගෙම යෝගාසන තාක්ෂාවට උරගේ ලෑනේ කටයුතු කර අභාවක් ප්‍රාප්ත සීලම දායකකාරකාදීන්ට යෝගාසන තාක්ෂාවේ සතිල්වත් හරිත අපවත් වේවාදාන සීල බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ කුසල සම්භාවය අත්වේ සෑම දිනකට සුගති සම්පත් කෙලවර සාන්ත අමා මහ නිවාස වේවා අපි කරුණාවෙන් සිතමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දීක දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් පින් අනුමෝදන්ව සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකා දේශයේ බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනකට දේව ආරක්ෂාව සැලසා දෙනවා පැතු බෝධිවලින් සාන්ත නිවාස වේවා කියලා මෛත්‍රියෙන් පින් පමුණුමු. සහිතවත් නදා සහිතවත් සෑම සත්‍යයක්වත් එම පූජන ස්ථානයේ පටන් අසල ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දසදිශා වාසයේ සමර්ථ ලෝක සත්‍යාට මෙසින් අත් වේවා සියලු සත්ව සමකාලී සපිරිවරින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිර්වාණ සරණේවා නිවන් මඟ ගමන් කරේවා ආරි සත්‍ය ආબોධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවා සේවකයෙකුට බාධාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සගරවන සාධිවන්න සතබන ඥාන පිරිනමමින් පාරමී සීලයෙන් සිදු කරගත් මේ උතුම් දාන සීල භාවනා කුසලානිසංස බලෙන්ද උත්සාහේ රත්නත්‍රය අනුභව බලෙන්ද දින රාජ මණ්ඩලයේ රැකවරණින්ද කල්යාණ මිත්‍රයන් මේ දාසීන වාදයෙන් මේ පින්කම සංවිධානය කරගත් පූජ්‍ය දේවවල නිස්සානන්ද ස්වාමීන් වහන්සේගේ පවුලේ සෑම දින අතරතේ ආචාර්ය සුදත් දේපුර මහත්මයා සල එවැගේම එම සනත් දේවකුරු මහත්මයා ආදී කොට ඇති පවුලේ සෑම දෙනාට එවාගේම තියා කරුණාධාර මාතාව ඇතුළු මේ මූ පූර්ණ සහයෝගය දුන්න පින්වත් සෑම දෙනාට එවාගේ පාතකට නිලමේ නැතුණා නම් ප්‍රදාන දානෝපස්ථාන භාගාගේ සෑම දෙනාට එවාගේම සෝමා වගුගේ මාතා චිත්‍රා ගුණවර්ධන මහත්මයා ආදී තේබන්දන් සල්කරතු සෑම දෙනාට එවාගේම සීල ආකාරයෙන් වක්තිලෙත් තුරෙන් සහයෝගය දුන්න සෑම දෙනාට එචාමික මහදී දෝල්පති ගුණසේකර මහතුමා දින ගණනාවක් තිස්සේ මේ සමාස් නබලා යෙන මහත්තර සහායයෙන් ඉන්න එතුමා ඇතුළු පවුලේ සමට ස්වාමීන් රාජාවල් වෙනත නබලා සෑම දිනකට සතුටු මොණින් මේ කටයුතු වල සහයෝගය දෙන පින්වා ලේන මහත්තයාට ස්වාමීන් හැමවිටම නිහතමානීය පුදුමාකාර සහයෝගයක් දෙන පින්වත් තේසීතේන මහතුමා ඇතුළු පවුලේ සමට ස්වාමීන් විජේපාල මහත්මයාලාගේ මේ සත්පුරුෂ මඬුල්ලට ස්වාමීන් වහන්සේගෙන් දරෝ සනකා මේ පැවිදි උපසම්පදා වල සෑම දිනාගේ දයාබර දෙමෝපියන් ඥාති මිත්‍රාදීන් සහිත මේ පලාපලෙන් ප්‍රමිනේ දෙන්නා සෑම දිනාට සාදු ත්‍යාගයෙන් භාවනා ගන්නට අද දවසේදී සංඝ රැකෙන ගමන් පාසුකම් කරතනේ සතවාහන යොදන සෑම දිනාට එවැගේම ඒ සීමා මාලකේ වැඩ කටයුතු සඳහා පුදුමාකාර කුසලානිසංස ධනෙන් රත්නත්‍රාණ ධානෙන් හෙළව වශයෙන් ඇතේ සකලාන්තරාජ සරෝපත්‍රයන් වාර්මේ වේවා ආරක්ෂාවචිත සාන්තේ සරදේවා සතවත්තාදික පාල දීර්ඝව ලැබේවා සබය සිවරාගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිතාරක්ෂා සමත ලැබේවා රජතොන සතුරු ගෙනජන වශයෙන් අවියාවදාන වේකසක් ගියක් නැති ගැනීමක් ඒ නිසින් වත්නමලේ සර්වාරක්ෂාව සැලසීම කායික තේදාදියක් නැවේ කායික මානසික තනතිල්ලේ පාරමේ ගුණ පිළේවා සමත භාවනා විපස්සනා භාවනා ගුණ වැඩේවා නිත්‍ය සීල උපෝසත සීල සිව්බම දේරණ සතර සංග්‍රහ වතු දසපාරමිතා ධර්මාදී බෝසත් ගුණයන්ගෙන් තව තවත් ජනප්‍රිය වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසයිස්වරයෙන් සැප සම්පතෙන් ආවිවර්ණ සපකල ප්‍රඥාවෙන් පෙරපස දෙලන සදාක්මෙන් දිනු වේවා සිතේ රෝණකින් කාල්කලෝකයෙන් භාතරගතයෙන් සදුපතෝ සම්‍යක් ප්‍රාප්තනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා සියලක් කලක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ඨ ලෙස උත්තරීතර ලෙස මෙලව ජීවනවත් කල්ල සුගතිය අත්‍යාන්ත නිවන පිළිස තා සංගරෝණ පෙරමුණේ සබාගෙන බුදු සසුනක් ආරක්ෂා කර ගනිමින් පාරමී පිරීමේ සත්‍ය බලය දයනේ වීර්ය ආරක්ෂාව ආශිර්වාදයෙන් පින්වා සෑම දිනාට ලැබේවා සතර වචනාතුරු භාවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ සහිත පාරමී පුණ්‍ය ජීවිතම ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත්ත්වෝ පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් ඥාති අයිත මිතුරන් දේවත තේරිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු සසුනේ බුදුමහා රහතන් වහන්සේලා මේ තැනකේ කලින වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමෘත මහා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ විසන මේ කුණේ සම්භාරයට සෑම දිනාට එකසේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. යාසීන්ත දෙවියන්ට තේරුසත්නට සිල්පෙන් සම්මෝදන් කරමු. ඉතං වූ ඥාතිනං වූ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මොනාදීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මොනාදීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාතයං හි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාතයං හි සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාතං මේහි සම්පතං කුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාශක්ඛාය දුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සංඝං මොදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගාන ඉල්ලිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගාන ඉල්ලිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ඉනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සබ්බං සමාදමෝතු යාව නිබ්බාන පත්‍තිය එමිනා පුඤ්ඤ කම්මේන නාමේ නාන සමාදමෝ සතං සමාදමෝතු යාව නිබ්බාන පත්‍තිය එමිනා පුඤ්ඤ කම්මේන නාමේ නාන සමාදමෝ සතං සමාදමෝතු යාව නිබ්බාන පත්‍තිය ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ